විදුරංග කොතලාවල මහත්මයා ඔබතුමාට මයික් එක ඔන් කරන්න පුළුවන් ද ඔය පැත්තේ? ඔව් පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ දැන් සමහර එක එක පුදුම ස්වාමීන් වහන්සේ එක එක විස්තර එහෙම ඇහෙනකොට ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා ගැන අපිට සමහර වෙලාවට සැකයක් වතු එහෙම එනවා ස්වාමීන් වහන්සේ ඒක අපේ සීලයට ඒ කියන්නේ සයනස අපි යන මාර්ගයට ඒක අපි අර ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව තියාගන්න නැති නිසා ඒක අපිට අපේ මාර්ගයට ඒක අවහිරයක්ද ඒක අවහිරයක් වෙන්නේ මෝහ මූලිකව ඇති වුණොත් අපි දැන් ඉස්සල්ලා සාකච්ඡා කළේ ඒකනේ ඒක ඥාන සංපයුක්ත ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේලා මේ මෙහෙම කටයුතු කරනවා කියන එක ඒක මගේ හිතේ ඇතිවෙච්ච නිකම් මනස්කල්පිතයක්ද එහෙම නැත්නම් ඇත්තට මේ හාමුදුරුව වැරදි කරනවා උඩ වැරදි කරනවා නම් ඒ සමස්ත සංඝයාද මේ හාමුදුරුව විතරක්. ඉතින් මේ හාමුදුරුව විතරක් කරන වැරද්දට මම සමස්ත සංඝයා ගැන කලකිරෙන්න ඕනේ අපි ආර්ය සංඝයා හැටියට ගරු කරන්නේ සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමන්. ඒතොර එතනට යනකම් ඕන කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. මේ අඟුලිමාල දහස් ගණනක් මිනිස්සු මරලා අන්තිමට රහත් උනේ. එතකොට මේ කවුද අම්රපාලි වගේ අය ගණිකා වෘත්තියේදීලා අන්තිමට ධර්මය පිළිසරණ කරගත්තේ. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් පුංචි පුංචි අඩුපාඩු තියෙන කෙනෙකුට සැකසෙන්න බැරි කමක් නැහැ. හැබැයි සැකසෙනවද නැද්ද කියන කාරණය මත අපි උන්වහන්සේලාට පිළිබඳව ප්‍රසාදය හෝ අප්‍රසාදය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනෙක් කරන කාර්ය මත සමස්ත සංඝයා පිළිබඳව අපිට කලකිරෙන්නට හේතුවක් නැහැ. අන්න එහෙම විමසා බලන්නට. ඒ නිසා අපි මේ හාමුදුරු මොනවා කළත් අපෝ ඒව ගැන කතා කරන්න හොඳ නැහැ. අපිට මේ සංඝයාට චෝදනා කිරීමේ අකුසලයේ සිද්ධ වෙයි, සංඝ බේදයේ සිද්ධ වෙයි කියලා අපි නිකන් ඔක්කොම අකුලගෙන වහගෙන ඉන්න ඕනේ ඒ කරන කියන සියල්ලක්ම එහෙයි කියලා අනුමත කරන්න ඕන නැහැ. විමසා බලන්නට ඕන. හැබැයි විමසා බලන්නේ මෝහ මෝහ සහගතව. මේ මේ නිකන් සංඝයාට චෝදනා කරලා නිග්‍රහ කරලා නිකන් උඩ බලාගෙන කියලා ගහන්න හිතාගෙනද මේක කරන්නේ. නැත්නම් මේ එක්කෙනෙක් කරන අඩුපාඩුව සමස්තයට ආරෝපණය කරලාද හිතන්නේ. එහෙම අඥාන විදිහට සැකකිරීම යෝග්‍ය නැහැ. Tamanට ඒ විදිහට ගැටලුවක් මතුවෙනොත් ඒක හොයන්න ඕන, බලන්න ඕන, විමසන්න ඕන. හරියට මේ වැරද්ද කළයි කියලා අපිට දැනගන්න ලැබුණොත් ඒක එක්තරා පුද්ගලයෙකුගේ දෝෂයක්. ඒක සමස්ත සංඝයාගේ ප්‍රශ්නයක් නෙමෙයි කියන බව බුද්ධිමත්ව තේරුම් ගන්න. තේරුම් අරගෙන වලක්ව ගන්න අපට උපායක් යොදන්න පුළුවන් නම් ඒකත් යොදන්න ඕනේ. එහෙම බැහැ නම් ඉතින් එහාට වෙන්න වෙනවා.